ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනේ වැඩ සිටින අපලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංග පිළිසකින් අවසර අපි පසුගිය ධර්මදේශනා වාරයේදී ධර්ම කරුණු බොහෝමයක් අඩංගු ඒ වාගේම වැදගත්කම වැදගත් සංදිස්ථානයක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන්න යෙදුණා. මේ සාකච්ඡා කරන්න යෙදුණු කරුණු විවිධ පැති වලින් විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් දැකගත්තේ නැතිනම් එකවරම ඒක භාවනාවට සම්බන්ධ කරගන්න සුතමේ ඥානයේ වශයෙන් සම්බන්ධ කරගන්න අපහසු වෙනවා. මේ නිසා අපි මේ ස්ථාන, ක්‍රාන්තිසයිත ස්ථාන, සංදිස්ථාන විවිධ පැති වලින් බලමින් විවිධ විස්තර ඒක ආදංගු කරගන්නේ තම තමන්ගේ ධර්ම කායක සංකාණයට ලං කරගන්න උත්සාහ කරනවා. භාවනා මානසිකාරයේ පවත්වන පැත්තෙන් බැලුවොත් යෝගාවචරය ආධුනික කාලේ සතිපට්ඨාන භාවනාව කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න හදන කාලේ ප්‍රථමයෙන්ම මූල කර්මස්ථානයක් තෝරා ගන්න. මේ සෑම මූල කර්මස්ථානයේ තෝරා ගැනීම, ඒ මූල කර්මස්ථානයේ මෙනෙහි කරමින් හිත යෙදීම කියන මේ සෑම පුංචි පුංචි පියවරකම විශාල ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. අර්ථයක් තියෙනවා. ඒ මොකද කෙටියෙන් ගත්තොත් අපේ නුකෝණ හිතේ විපස්සනා භාවනාව හඳුනාගන්ත කලින් පැවතුනා වූ හිතේ මේ සදින්ද්‍රයන්ගෙන් ඒ කියන්නේ ඇහැය, කනය, නාසය, දිවය, ශරීරය, හිතය කියනා වූ මේ සදින්ද්‍රයන්ගෙන්ම සීමාවකින් පාලනයකින් තොරව අරමුණු අරමුණු ගනිමින් කියනවා විදිහට සාමාන්‍ය ජීවිතේ ඒ කියන්නේ <coughs> ධර්මය අහන්න කලින් ධර්මයේ හිත යොදන්න කලින් භාවනා කරන්න කලින් අපිට ඇහෙන් ලැබෙන, කනෙන් ලැබෙන, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, හිතෙන් හිතේ වශයෙන් ලැබෙන අරමුණු වල හෝ ඒවා කල්පනා කිරීමේ ක්‍රම වශයෙන් හෝ සීමාවක් සාමාන්‍ය ජීවිතයේ දකින්න බෑ. එවැනි පුද්ගලයෙකුට මේ සතිපට්ඨාන ධර්ම දේශනාවක් අහන්න ලැබිච්චාම කවදා හෝ කෙසේ හෝ මේ ඉන්ද්‍රයන් හය තුල තිබෙන වැඩපිළිවෙල තේරුම් ගත්තේ නැතිනම් වටහා ගත්තේ නැතිනම් කවදාකවත් මේ සංසාරයෙන් උඩට වීමක් කරන්න බෑ ඒ නිසා ඉස්හාමත්ව වැඩගත් විදිහට තමන් වශයෙන්ම නිබ්බන්ධව සතිය පැවැත්වීමේ නිසි වේලාවට මේ කටයුත්ත කරගත්තොත් එහෙම කරගන්නා ඇත්තෝ සංසාරයෙන් නිකොඩ වෙනවා කියන පණිවිඩය ලැබිච්චාම කුසල ඡන්දේ පහළ කරගන්නවා පහළ කරගෙන මේ හය දොරකින් ගනුදෙනු සිදුවෙන මේ කටයුත්ත කෙසේනම් විසඳා ගනින්දෝ කියලා කල්යාණ මිත්‍රේ සත්පුරුෂයෙක් හමු වෙලා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරගන්නවා. එතකොට කල්යාණ මිත්‍රයා විසින් සත්පුරුෂයා විසින් මෙන්න මේ විදිහට දෙගොල්ලගේම සම්මුතියක් වශයෙන් එක මූල කර්මස්ථානයක් අඳුරගන්නවා. මේ මූල කර්මස්ථානය ප්‍රධාන කරගෙන මේ මූල කර්මස්ථානීය වටහා ගැනීමෙන්ම අනෙකුත් අරමුණු වටහා ගැනීමටයි මේ මූල ධර්ම අර්ථය. නමුත් ආධුනික යෝගාවචරයට මේ විදිහේ කටයුත්ත පටන් ගත්ත කෙනාට සමහර වෙලාවකට මේ කාරණා වැටහෙන්නේ නැහැ. ඇයි වෙනදා ගත කරන ජීවිතයක ඉඳගෙනම මේ සතිපට්ඨාන භාවනාව කරන්න බැරි? ඇයි වෙනදා විදිහටම දැක දැක අහ අහ ආග්‍රහණය කර කර රස බල බල ශරීරයේ පහස ලැබෙමින් හිතට එන ඕනම හිතවිල්ලකට ඉඩ දෙමින් විපස්සනා භාවනා කරන්න බැරි කියලා ප්‍රශ්නමක් වෙන්න පටන් ගන්නවා. මේක එන්නේ විශේෂයෙන්ම මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව උපදෙස් දෙනකොට. බොහෝ විට තමයි මෙතුආකල් පවත්වාගෙන ආපු සැහැල්ලු ඉන්ද්‍රිය පැවැත්වීම ඒ කියන්නේ හිතුණු දේ බැලීම, හිතුණු දේ ඇහිීම, හිතුණු දේ ආග්‍රහණය කිරීම, හිතුණු දේ රස බැලීම, කතා කිරීම, ශරීරයේ හිතු හිතු තාලයට පහස ලබා දීම හිතට එන ඕනම හිතවිල්ලකට වල්මත් හිතවිලි වලට ඉඩ දීම මේ දෙයට පුරුදු වෙච්ච කෙනෙකුට සතිපට්ඨාන භාවනාව කරන්ට නම් මේ ඇහි සංවරයක් තියෙන්න ඕනේ අනේ සංවරයක් තියෙන්න ඕනේ ආදී ක්‍රමයට ඇහ කන ආදී ඉන්ද්‍රයන්ගේ කටයුතු ගනුදෙනු අඩු කිරීමට උපදෙස් දෙනකොට හිත විරසක වෙන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම ඒ උපදෙස් දෙන්නේ කවදාකවත් ආණ්ඩු මට්ටු කරන්ට යටතේ පාලනය කරගන්නට එහෙම කාරණාවක් නෙවෙයි මේ ඉඳුරන් සියල්ලක් මේ නිසි පරිදි රුචි පරිදි වැඩ කරන්න ගත්තොත් කවදාකවත් එහි සිදුවෙන ක්‍රියාකාරකම් හයක් එකවර තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා යෝගාවචරයට මුලින්ම උපදෙස් දෙනවා කාය දුස්චරිතයෙන් වෙන් වෙන්න, වචී දුස්චරිතයෙන් වෙන් වෙන්න, වෙන් වෙලා මේ ඉඳුරන් සංවර කරගන්නට වෙන විදිහකට කියනවා නම් ඇතුළත ඉන්නා වූ සංඥා ප්‍රමාණය, අනිවිද ප්‍රමාණය අඩු කරගන්න. අඩු කරගෙන හිත විවෘත කරගෙන මූල කර්මස්ථානයේ පුළුවන් තරම් හිත යොදන්න. මේ හිත යොදීමේදී මූල කර්මස්ථානයේ කියන රූප ධර්මය ප්‍රධාන කරගෙන එහෙම නැතිනම් මේ ලෝකයට ආවෝ ධර්ම වලින් නාම ධර්ම රූප ධර්ම කියන මේ කොටස දෙකෙන් මේ විදිහට සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් කයය හිතය කියන මේ දෙකෙන් කය මුල් කරගෙන තමයි මේ විපස්සනාව පටන් ගන්නෙ. ඒකේ අර්ථය මේ කායික වැඩපිළිවෙල කාටත් පේනවා අල්ලන්න පුළුවන් ගොරෝසු. හිතේ වැඩපිළිවෙල පේන්නේ නැහැ අල්ලන්න අමාරුයි සිව්. ඒ නිසා පුළුවන් ගොරෝසු තැනින් පටන් ගන්න. මේ නිසායි මූල කර්මස්ථානයේදී උනත් රූප ධර්මයට මුල් තැන දීලා රූප ධර්මයේ වැටහෙන ඒ වෙන තාලේට මෙනෙහි කිරීම කරනවායි කියලා කියන්නේ නාම ධර්මයේ තියෙන හිත ඒ තමන් තෝරාගත්තා වූ මූල මූල කර්මස්ථානයේට මෙනෙහි කිරීම වශයෙන් යොදවන. අන්‍යම් වශයෙන් පිහිටවන. වගකීම් බාර දෙනවා. නමුත් රූප ධර්මයට මුල් තැන දෙනවා. ඉන්දීම හැකිලිම බලන කෙනා ඉන්දීම කියනා වූ රූප ක්‍රියාවලිය ආත්පසින් දැක ගනිමි කියලා හිත එළියොදවන. යදවීම සාර්ථක වෙන්න හිතින් මෙනෙහි කරනවා පින්බෙන අවස්ථාවේදීම පින්බෙනවා කිය. හැකිලෙන අවස්ථාවේදී හැකිලෙනවා කිය. ආස්වාද ප්‍රස්වාසයේ හිත යොදන කෙනෙක් නම් ආස්වාදයේ වෙලාවේදී ඇතුල් වෙනවා කියලා හිත යොදනවා. ප්‍රස්වාසයේ වෙලාවේදී පිට වෙනවා කියලා හිත යොදනවා. මෙතනදී මේ මෙනෙහි කිරීමේදී මූල ධර්මය වෙන්නේ විපස්සනාට මුල් වෙන්නේ රූප ධර්මයේ මුල්පත් කිරීම ඉදිරිපත් කිරීමයි අදහස් වෙන්නේ. මෙතනදිත් සමහරු තර්ක කරනවා මොකටද මෙනෙහි කරන්නේ? ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මේ මෙනෙහි කිරීමෙන් ඔච්චර ගැඹුරු ධර්ම තේරුම් ගන්න පුළුවන්ද? ඒ විදිහටම හැම දෙයක්ම මෙනෙහි කරන්න ඕනේද කියලා ඒ තර්ක විතර්ක පහළ වෙන්න පුළුවන්. නමුත් මේ කරුණු විස්තර කරලා දෙන්නේ ඒ එකම කරුණක්වත් යෝගාවචරෙන්ද කරදර කරන්නට, යෝගාවචරෙන්ද වද කරන්නට, එහෙම නැත්නම් යෝගාවචරය පාලනය කරන්න කරන දේවල් නෙමෙයි හේතු කරුණු සහිතයි. මේ විදිහට මූල කර්මස්ථානයේට මෙනෙහි කිරීම වශයෙන් හිත අනියමෙන් යොදවනකොට යොදවනකොට <clears throat> මේ මූල කර්මස්ථානයේ යත්තා වූ රූප වැඩපිළිවෙල, ජීවීමේ වැඩපිළිවෙල, ඒක දැනගන්නා නාම වැඩපිළිවෙල, නිගාවට හැකිලීමේ වැඩපිළිවෙල, රූප වැඩපිළිවෙල. එය දැනගන්නා වූ නාම වැඩපිළිවෙල, හිතේ වැඩපිළිවෙල. මේ විදිහට මෙහිම හිත තියාගෙන ඉන්නකොට යෝගාවචරයට වෙනදා තමයි නොලැබුණ විදිහේ වටිනාකමක් නොතේරෙන්න පුළුවන්. නමුත් Tamanම සම්බන්ධ ඍජු ඒ මොහොතේම අත්දකින්න අත්දැකීම් රාශියක් ලං වෙන්න පටන් ගන්නවා. මේ අත්දැකීම් රාශිය ලං වෙන වෙලාවේදී අයින් අකුසල් සිදු කරන්නේ නැති වෙන්න, වචනෙන් අකුසල් සිදු කරන්නේ නැති වෙන්න යෝගාවචරයට වගකීම් රාශියක් ලැබෙනවා. මේ මතු මැත්තේ ඇහ කන නාසය ආදී ඉඳුරන් සංවර කරන්න විශාල වගකීමක් ලැබෙනවා. ඒ ලැබෙද්දී මේ තරම් මහන්සි වෙලා මෙනෙහි කරගෙන යද්දී ප්‍රතිඵලයක් පේන්නේ නැති වෙන නිසා ආධුනික කාලේ යෝගාවචරයෝ මේ දෙන මූලික තොරතුරු පැහැදිලි කරලා සලකනවා. මේකෙන් ප්‍රතිඵල නැහැ කියලා තේරුම් ගන්නවා. ලැබුණ ප්‍රතිඵලයේ උනත් යෝගාවචරයේකට වඩා කර්මස්ථානාචාරයේකට ඉතාමත් වටිනා වශයෙන් වැටෙන තොරතුරු යෝගාවචරයට නිරස වෙනවා. මේකේ අර්ථය නැති කියනවා. ඒ නිසා මුලදී උකටලී භාවයටපත් වෙන්න ඉඩ තියෙනවා. කම්මැලි වෙන්න ඉඩ තියෙනවා. එපා වීම පහළ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ඥාන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න නම් මේ වාගේ එපා වෙන අවස්ථාවල, කම්මැලි වෙන අවස්ථාවල මෙනෙහි කිරීමෙන්ම ක්‍රියාවේ දෙවේ නැත්නම් යෝගාවචරයාගේ ඒ වැඩපිළිවෙල දිරන්න පටන් ගන්නවා. දුර්වල වෙන්න පටන් අර ගන්නවා. අ පටලැවෙන්න පටන් ගන්නවා. එහෙම නොපටලැවි යන්න නම් අර මුලින් කියපු තොරතුරු දෙක ප්‍රධාන කරගන්න ඕනේ. මොකද මූල කර්මස්ථානීය කරු කරන්න ඕනේ. ඉතින් මොනවාක්වත් මතුවෙන්නේ නැති, බාධක නැති සෑම අවස්ථාවකදීම මූල කර්මස්ථානීයට හිත යොදවන්න ඕනේ. දෙවෙනි එක මෙනෙහි කිරීම අමතක කරන්නේ නැතුව මූල කර්මස්ථානීය රූප ධර්මම ඉදිරිපත් කරගන්න ඕනේ. නාම ධර්ම වැවෙන්න අරින්න ඕනේ ඉබේ වෙන්න අරින්න ඕනේ ප්‍රකට වෙන්න අරින්න ඕනේ රූප ධර්ම ප්‍රකට කරගන්න ඕනේ වවන්න ඕනේ කරන්න මේ දෙකල යුක්ත සහ විය යුක්ත මේ විදිහට යෝගාවචරය අවබෝධ කරගන්නකොට යෝගාවචරයාගේ වගකීම් භාරය පිටු කරලා දක්වනවනම් පුංචි කරලා දක්වනවනම් කියන්නේ තියෙන්නේ අරමුණට හිත එල්ල කිරීමේ සූරකම ඒ නැවත නැවතත් හිත යෙදවීමේ වීර්යය මේ දෙක තියෙනවනම් මේ කියන උපදේශ පන්තිය අනුගමනය කළා බවට පත් වෙනවා. එහෙමපත් වෙනවා නම් මොහොතින් මොහොත මෙනෙහි කරන වාරයක් වාරයක් වාසල් මේ රූප ධර්මයේ නැත්නම් මේ පින්වීමය මේ ඒ දැනගන්නා හිත. මේ හැකිලීමය මෙය ඒ දැනගන්නා හිත. මේ විදිහට පින්වීම හැකිලීම හෝ වේවා ආස්වාද ප්‍රසආතේ හෝ වේවා දිගට මූල කර්මස්ථානයේ වශයෙන් ප්‍රමුඛතාවයේ දීලා මෙනෙහි කරගෙන යනකොට අතුරු වාරවලදී වෙනත් බාහිර ආරමුණු පැමිණීම ස්වභාවිකයි. ඒක යෝගාවචරයේ දුර්වලකමක්වත්, ස්ථානයේ දුර්වලකමක්වත්, ඍතුවල දුර්වලකමක්වත්, ආහාරයේ දුර්වලකමක්වත් නෙවෙයි ස්වභාවයි. මේක යෝගාවචරය පිළියර ගන්නවා. පිළියර ගන්නේ ඉවසාන්තෝ. ඉවසමින් යම් අවස්ථාවක වේදනාවකින් බාධා කරනවනම්, යම් අවස්ථාවකින් සද්දකින් බාධා කරනවනම්, යම් අවස්ථාවකින් හිතවිලි වලින් බාධා කරනවනම් බය වීම, උපා වීම, කම්මැලි වීම ආදී වශයෙන් මේ සෑම දෙයක්ම මෙනෙහි කිරීම වශයෙන් මනසිකාරයට නංවන්ට ඕන, විපස්සනාවට නංවන්ට ඕන. මුලදී දක්ෂ වෙන්න ඕන දීක තියෙනවා. නමුත් ක්‍රමයේ කරගන්න. මේ විදිහට යෝගාවචරය මුලින්ම අරමුණකට කෙලින් හිත නැංවීම, හිත යදවීම, ඉන්දෙන වේලාවෙදීම, තීමෙන බව දැනගැනීම. හැකිලෙන අවස්ථාවේදීම හැකිලෙන බව දැනගැනීම. මේ විදිහට කල්පනා කර කර හිත හිත ඉන්න වෙලාවේදී හිත හිත ඉන්න බව දැනගැනීම. වේදනාවක් විඳින වෙලාවේදී වේදනාව දැනගැනීම. ආදී කොට ඇත්තා වූ හිත අරමුණට නැංවීමත් මේ දේ ප්‍රිය වුණත් අප්‍රිය වුණත් එහිම හිත නැංවීමත් වීර්ය කිරීමත් පසුන බාන බිම නොතබන වීර්ය පැවැත්වීමක් කියන මේ දෙක යෝගාවචරගේ යෝග ජීවිතයේ ආහාරය බවට පත් වෙනවා. එයම පෝෂණය බවට පත් වෙනවා. සෑම බාධාවක්ම මතුවෙන වෙලාවේදී බාධාවට හිත යොදවීම නැවත නැවතත් ඒක බාධා කරගන්නේ නැතුව හිත දුර්වල කරගන්නේ නැතුව එහිම හිත මෙනෙහි කිරීම කරනවනම් මූල කර්මස්ථානයටත් ඒක උදව් කරනවා. ලැබෙන ඉද සෑම වෙලාවකදීම මූල කර්මස්ථානේ පිළිසිනවා. මේ විදිහට කරගෙන යනකොට මූලික ලාභය යෝගාවදස් ලැබෙනවා. දක්ෂ වෙන්න පටන් ගන්නවා හිත. මූල කර්මස්ථානේ පටන් පරියංගයේදී මතුවෙන සෑම අරමුණකදීම නාම රූප ධර්ම වෙන් කරගැනීමේ දක්ෂතාවය ලැබෙනවා. නමුත් යෝගාවචරය දන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. මේක තේරුම් ගන්නකොටදී ලාභය මොකද්ද? පහසුව මොකද්ද? මොකද තාම යෝගාවචරයගේ ආරණේ සීකවිලි පන්තිය කෙලස් බර හිත තාම ගියුණු ස්වරූපයෙන් පවතින. නමුත් මේ මැද අරමුණකට සාවධාන අවස්ථාවේදී හිත යොදනකොට මේක අරමුණය මේක හිතය කියන එක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. මේ වැඩෙන වෙලාවේදී යෝගාවචරය කරුණ ඉගෙන ගැනීම දැන ගැනීම පටන් ගන්නවා. ඒ මොකද මේ තුවාකලොත් ප්‍රතිපත්තානේ පටන් ගන්න කලින් මේ යෝගාවචර සෑම කෙනෙක්ම බොහෝ පින්වන්තයි. ඒ නිසා නානාත් ලෞකික කුසලතාවෙන් මේත් අන්න තියෙනවා. ඉගෙන ගැනීම තියෙනවා. වෙන වෙන දැනීම් තියෙනවා. ඒ සෑම දැනීමක්ම මේ විපස්සනා දැනීමට ගණන් ගන්නේ නැත්තේ විපස්සනා දැනීමෙන් වෙනස් වෙන්නේ. මොකද මේ සෑම සියලු දැනීමක්ම බාහිර දැනීම. ලෝක දැනීම. නමුත් මේ පින් වෙන වෙලාවෙදීම පින්වීම හරියට දන්න එක අභ්‍යන්තර දැනීමක්. Taman පිළිබඳ දැනීමක්. ඒ නිසා ඒ දැනීමේ අබමල් වේනෝකතරම වැඩි වුණත් ඒක විශාල වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේකට කියනවා ඥාත පරිඥාව දැනගන්නා අවස්ථාව කියලා. නමුත් මුලදී ලෞකික දැනුමත් එක්ක බලනකොට මේක බොහොම පුංචි. මොකද යෝගාවචරය ආදරේ ගෞරවයේ මේ දැනුමට ප්‍රමුඛතාවය දීලා කරගෙන කරගෙන යනකොට යෝගාවචරයට වැටෙනවා තමන්ගේ අවධානය යම් මොහතක පවතිනවා නම් ඕනෙම අරමුණකට ඒ අරමුණ මේකයි හිත මේකයි කියන වෙන් කර ගැනීම තමයි ඕනම වෙලාවක කරතයි. ඒක කවුරුත් පවරපු දෙයක් නෙවෙයි. ඒක කාටවත් නැති කරන්න පුළුවන් අයිතිවාසිකමකුත් නෙවෙයි. කිසිම අරමුණක් මේ ලෝකේ මේ විදිහට බෙදන්න පුළුවන් තත්ත්වයෙන් බාහිර නැහැ. මේ නිසා යෝගාවචරගේ දැනුව විශ්ව සාධාරණ වෙනවා මේ මට්ටමේ. මොන්නම අරමුණක් ඉදිරිපත් වුණත් ඒ අරමුණ මේකයි හිත මේකයි කිය. වෙන විදිහකින් කියනවා මේක රූප ධර්මයයි මේක නාම ධර්මයයි කියලා වෙන් කරගන්න පුළුවන් ක්‍රම අසවල් තැනදී නිෂ්ප්‍රභ වෙනවා කියලා දෙයක් නැහැ. සෑම මතුවෙන අරමුණකදීම වෙන් කර දැක් ගන්න පුළුවන්. මේක යෝගාවචරයාගේ පෞද්ගලික පරිේශනය. යෝගාවචරයා සෑම අරමුණක්ම වර්ග කරන්නේ නැතුව, බෙදන්නේ නැතුව, තෝරගන්නේ නැතුව ඒ අරමුණ මේකයි, හිත මේකයි කියලා වෙන් කර ගන්න පුළුවන් මේ ව්‍යාපාරයේ මේ පරිේශනය පරියන්කේදී සක්මන් කරන වෙලාවේදී එදිනදා කටයුතු වලදී පුහුණු කරනවනේ යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා මනුස්ස හිත කියලා කියන්නේ මොනේ තරම් දිනු කරන්න පුළුවන් අතුරුවා ගන්න පුළුවන් දෙයක්. කොච්චර ප්‍රිය අප්‍රිය අරමුණු වුණත් හිත වෙන් කරලා තියාගන්න පුළුවන්. මේකයි මේකෙන් ලැබෙන ලාභය. ඉස්හාමත්ම ප්‍රියමනාප මෝහණය කරන සුළු අරමුණක් වෙන්න ඇති. නමුත් යෝගාවචර සතිමත් නම් යෝගාවචර දැනගන්නවා මෙන්න අරමුණේ මෙන්න මෝහණය කරන ස්වરૂපයේ මෙන්න මෝහණය කරන ස්වરૂපේ දැනගන්න හිත. ඒ තරක් හිත මෝහණය වෙන්නේ නැහැ. මෝහණය වුණත් අඩු ඒ වගේම තමයි හිත ද්වේෂණං වල තරහ උපදවන මොනම අරමුණක් මත උනත් සත්‍යමත් නම් යෝගාවචරය අරමුණේ අප්‍රිය අමනාප භාවයේ මේකයි ඒ බව දැනගන්නා හිත මේකයි කියලා දෙක වෙන් කරනකොට අර අප්‍රිය අමනාප භාවයේ මත හිත කෙලසෙන ගතිය අඩු වෙනවා නැත්නම් නොකෙලසි බව සූර්ය යෝගාවචරය මේක අද බල නිින්දේ නොසිටින සෑම වෙලාවකදීම අත්දකින්න ඒ මොකද සතිමත් නිසා. මේ පිළිබඳව ගරු කරන නිසා. මේ නිසා සෑම මොහොතක්ම අත්දැකීම් බර මොහොතක් බවට පත් වෙනවා. යන්න මොහොතක සතිමත් නම් ඒ මොහොතේ හිත පිසිදු වෙනවා. අරමුණේ නොගැලී පවතිනවා. අරමුණේ ආසාව තරහව නැතිව මේ මො ඒකදෝ මේකදෝ කියලා අරමුණ අඳුනා ගන්න බැරි කලකොල භාවයෙන් තොරව හිත පවතිනවා. මේක විසුද්ධියක්. එකලාමක විජේ විසුද්ධියක පටන් ගැනීම. මේ විදිහට අරමුණක් මානසිකාරයට ලක් කරගන්න බැරි තත්වයක කවදාකවත් පවතින්නේ නැහැ. ඕනෙම අරමුණක් අල්ලගන්න පුළුවන් කියන මේ විශ්වාසී යෝගාවචරයට මත වෙනකොට යෝගාවචරයට අරමුණක් එක්ක ඉන්න පුළුවන් කාලය වැඩි වෙන්න ගන්නවා. අරමුණ විශේෂවත් වෙන්නේ ඒ කාර්මුණකින් අර අරමුණකට හිත පයින් වේගය අඩු වෙනවා. සංවර වෙනවා. ඒ සංවර වීම මත අරමුණ ක්ෂණයක් දෙකක් එක දිගට ආශ්‍රය කරනකොට ආලානුරූපෝයේ අරමුණ වෙනස් වී යන හැටි වෙනස් වෙන අරමුණ හිතට හොල්මන් කරන හැටි හිතේ තියෙන භාවයේ අරමුණ හොල්මන් කරන හැටි හිත පෙර හිත පසු හිත පාදා කරන හැටි වෙනස් කරන හැටි මේ විදිහට මේ වැඩපිළිවෙල ඇතුළතම ඇත්තා වූ සම්බන්ධතාවයේ වැටෙනකොට යෝගාවචරයට වැටෙනවා මේ අරමුණක් හිතත් කියන මේ දෙක ඕනෙම අරමුණකට සාධාරණයි. ඕනෙම සංසිද්ධියකට සාධාරණයි. මේ දෙක තමයි එකිනෙකට බලපෑම් කරන්නේ. මේයින් පිට මේ ලෝකේ මවන සර්ව බලධාරී දෙවියෙක් හෝ අපිට මේ දේ කළ යුතුයි කියලා අනකරන වෙන බලවතෙක් හෝ එයක් ඇත්තේ. එහෙම පවතිනවායි කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ හිතන්නේ මෙන්න මේ සුළු කාරණාව නොදන්න නිසා. කාරණාව සුළු වුණාට ප්‍රායෝගික පැත්තෙන් මේක විශාල බරක්. ඕනම යෝගාවචරේ මතුවෙන මතුවෙන අරමුණකදී නාම ධර්ම මේකයි රූප ධර්ම මේකයි කියලා පිරිසිඳ දැනගත්තා නම් ඒ යෝගාවචරයට මේ මමය මාගේ ඉස්තිය පුරුෂය කියන සංකල්පය නැතුව ඒක දෘෂ්ටියක් නැතුව අරමුණු වශයෙන් හිතට එහෙම නැත්නම් හිත වශයෙන් අරමුණට නැත්නම් හිත වශයෙන් හිතට අරමුණ වශයෙන් අරමුණට මේ කියන සම්බන්ධතා යාන්තමට වැටෙන්න පටන් ගන්නකොට ඒ વિશે යෝගාවචරය උනන්දු වෙනවනම් වැටෙනවා මේ අපට පැමිණෙන තා දුක් ආගවත් වෛරයක් නිසා නැත්නම් දිව්‍යන් වහන්සේගේ අකමැත්ත නිසා වෙන දෙයක් නෙවෙයි. දැනගන්න බැරි දෙයක් නෙවෙයි. ඒ කාන්තේම දැනගන්න පුළුවන් දෙයක්. විවිධ කරුණු කියනවා. මේ කරුණු සම්බන්ධතාවයන් අතිමත්ව ගත කරන මොහොතක් මොහොතක් පාස වැටෙනකොට අන්න දැනීමේ ශක්තිය තවත් එක මට්ටමකින් වැඩි වෙනවා. හිත අරමුණු දේරන්නේ නැතුව, තෝරන්නේ නැතුව ඕනෑම අරමුණක් සමග ගත කරමින් ඒ හිතට බලපාන හැටි, ඒ අරමුණ තව මොහොතකින් මතුවෙන අරමුණට බලපාන හැටි ආදී විදිහට අරමුණු අතර සම්බන්ධතාවය වටහා ගන්නකොට බුද්ධ ආගමේ විශේෂයෙන්ම බුද්ධ ධර්මයේ සතිපට්ඨානයේ විග්‍රහ කරලා දෙන මේ හේතු ධර්ම ඵල ධර්ම අතර සම්බන්ධතාවය. පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ආධුනික පාඩම යෝගාවචර කියන්නේ. මේකත් වැටෙන්නේ ආම ඉගෙන ගන්න මට්ටම. ඥාත පරිඥාව තමයි වැටෙන්නේ. මේ විදිහට යෝගාවචරය එකිනෙකා අතර පවතින සම්බන්ධතාවය නාම ධර්ම වශයෙන් රූප ධර්ම වශයෙන් විස්තර කරගෙන යනකොට යෝගාවචරයාගේ අරමුණකට හිත නැංවීමේ ස්වરૂපයක් කලින් තේරුම්ගෙන තිබුණා නම් ඒ ස්වરૂපයේ සූර භාවයටපත් අවතව අරමුණට හරියට මතු වෙනකොටම හරියට දක්ෂ දුනු ආයේ එල්ලේට විදිනා වගේ හරියට අරමුණට නම් ගන්න පුළුවන්. ඒකෙදි මම මේ නාම ධර්ම ඉගෙන ගන්න ඕනේ, රූප ධර්ම ඉගෙන ගන්න ඕනේ, රූප ඉස්සර කරන්න ඕනේ, නාම ඉස්සර කරන්න ඕනේ. නැත්තම් මේ දේ කරලා ඇති ඵලයේ මොකටද? මෙච්චර මේකට මහන්සි වෙන්න ඕනේ. විවිධාකාර තියෙනා උසක මත මතාන්තර අයින් වෙන වහාම හිත ක්‍රියාත්මක වෙනවා. අප්‍රමාදී වෙනවා අරමුණක් ආපු ගමන්ම අත්තරක් නොතබ ඉඩක් නොතබ අරමුණේ හිත අරමුණට හිත නංවා නැංවීමේ සූර වෙන්ට වෙන්ට අරමුණේ ඇතිවීම පැවතීම ආදී කොට විස්තර වැඩි වශයෙන් දකිනකොට මේ අරමුණ හිතට බලපාන හැටි හිත අරමුණ බලපාන හැටි තේරෙන්න පටන් ගන්නවා මේ විදිහට ඥාත පරිඥාව වැඩි වෙන්නේ කොහොමද අරමුණට හිත නැංවීමේ ශක්තිතාවය වැඩි නිසා අරමුණක් සමග නැංගෝ හිත නැවත නැවතත් ආශ්‍රය වැඩි වෙනවා. මේ විදිහට ඉදිරියට යනකොට යනකොට යෝගාවචරය අරමුණේ පළපලා කඩ කඩා බෙද බෙදා දකින්න පුළුවන්. ඒක පින්දීමක් තුළ යෝගාවචරයට මේ ගැස්සි ගැස්සි රැළ නැගීමෙන් ඇති වෙන පින්දීමක් විදිහට පින්දීමේ වැඩ රාජකාරී රාශියක් පෙන්නනවා. එක පින්දීමක් තුළ උණුසුම් සිසිල් ගති රාශියක් තියෙනවා කියලා පෙන්නන තියෙනවා. එක පින්වීමක් තුළ පෙරපෙන තද වෙන සැලෙන ස්වરૂප රාශියක් කියන බව පේන්නේ මේ විදිහට දැන් පින්වීම කියලා ගත්ත එක අරමුණේ විශාල වශයෙන් තොරතුරු දකින්නකොට යෝගාවචරය හරියට අතින් අල්ලලා බලනවා වගේ ඇහැ ඇරලා බලනවා වගේ මෙයයි දත යුක්ත කියලා දන්නවනම් මේ එකකින්වත් නතර වෙන්නේ නැතුව බින්ද බින්ද ඵල ඵලා කප කපා කොට කොටා බලන්න පටන් ගන්නවා බලන්න බලන්න බලන්න අර මොනේ හිතේ විදි විදි හිතාපදේ හිඳා බහින්ද බහින්ද මේ සියුම් සියුම් කොටස් හිතට බලපාන හැටි. හිතේ ඇති ප්‍රිය භාව අප්‍රිය භාව අරමුණට බලපාන හැටි තේරුම් ගන්න. මේදී මේදී මේදී යෝගාවචරයට තනංගේ ස්වභාවික ස්වකීය පරිේශණය යතු ආකාර සිදු නොවුනේ ගැඹුරින් ගැඹුරට සිද්ධ වෙන්න පටන් ගන්නවා. සානත්ම දක්ෂ වෙනවා හිත අරමුණ මත වෙනවා සමගම අතරක් නොතබ නැගිනවා. අරමුණට හිත නංවනවා. නැවත නැවතත් අරමුණ ප්‍රිය වුණත් අප්‍රිය වුණත් එහිම තියාගෙන ඉඳ වෙනකොට යෝගාවචරයට වැඩි වෙලාවක් ලැබෙනවා මූල කර්මස්ථානයේම පිළිසිඳ. මේ විදිහට මූල කර්මස්ථානයේ පිළිසිඳීමේ යෝගාවචරය හරියටම මතුවීමත් සමගම අරමුණ පින්දීමට හිත නංවනවා. පින්දීමේ මුල මැද අග වශයෙන් විස්තර වශයෙන් පින්දීම පවතින තාක්කල් හිතෙහි යොදවනවා. හැකිලිමක් වෙනවා සමගම හිත නංවනවා අර හැකිලිමේ මුල මැද අග වශයෙන් හිත පවත්වා මේ විදිහට කරනකොට කරනකොට බාහිර ආරමුණු එනේන දේවල් විශේෂයේ සූර වෙලා ඒවයෙන් හිත වෙන් කරගෙන බාධාව අඩු කරගෙන මූල කර්මස්ථානයේ වැඩි වේලාවක් ගත කරන්න පුළුවන් යම් වේලාවක මූල කර්මස්ථානයේ හාත්පසින් දැකගත්තනම් ඒ යෝගාවචරයට මූල කර්මස්ථානයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂය පහළ පච්චේක ඥානය කියලා මේකට කියනවා. මේ ප්‍රත්‍යක්ෂ ඥානය එක ක්ෂණයක පහළ වුණා නම් පින්දීම අවස්ථාවේදී පින්දීමේ හාත්පස දැක ගන්න. මුලින් දැක්කනම් ඒක තදවීමක් විදිහට දැන් වැටෙනවා. ඒක එක තදවීමක් නෙවෙයි තදවීම රාශියක් සිද්ධ වෙනවා. ඒ රාශිය අනුව හිත් වැලක් පහළ වෙනවා. කුණුසෙන් සිසිල් ගතිය අතර එක තැනම වෙනස් වීමක් සිදු වෙනවා. බුරුල් ගති තද ගති අතර වෙනස් වීමක් සිදු වෙනවා. වැగిරෙන ගතිය පිටු කරන ගතිය අතර වෙනස් වීම සිදු වෙනවා. මේ විදිහට අරමුණේ හාත්පස දකිනකොට මේ හාත්පස දැක ගන්නා ප්‍රත්‍යක්ෂ ඥානය අනෙකුත් අරමුණු විශේෂයට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ අනුමාන ඥානයක් බවට පත් වෙනවා. කිම්බීමේදී මේ කටයුත්ත වෙනවා නම් හැකිලීමේදී ඒකාන්තයෙන්ම මේ විදිහේ විස්තරයක් අත් ගන්න පුළුවන්. එහෙමනම් බලන්න. හැකිලීමත් අර විදිහටම ලං වෙලා බලන්න. ඒ වගේම වේදනාවෙත් පිම්බීම හැකිලිම වගේම ගරු කරලා බලනවා නම් වේදනාව ඇතුළත ඇත්තා වූ විවිධාකාර දේවල් දැක්කා. සාධ්‍යයක් ඇහෙනකොට එහිට හිත යොදවනවා නම් එක්කෝ යෝගාවචරය ආසද්ද ප්‍රභවයේ දැනගන්න. එහෙම නැත්නම් කණේ ක්‍රියාවලිය දැක ගන්න. එහෙම නැත්නම් සාධ්‍ය ඇහිම නිසා හිතට වෙන මේක ප්‍රිය අරමුණක් මේක වට ලැබිය යුතුයි. මේක අප්‍රිය අරමුණක් මේකට නොලැබිය යුතුයි. ආදී කොට සංසාර පුරුද්දට හිතේ පහළ වෙන චේතනා රාශිය වැටෙනකොට රූප ධර්ම මුල් කරගෙන පටන් කරගත්තා වූ මේ නාම ධර්ම පිළිබඳ වැටහීම ඉබේම සිද්ධ වෙනවා. එතකොට හොඳ ප්‍රත්‍යක්ෂයක් ලැබෙනවා. කොහොමද හිත ගැන අපි විශේෂයෙන් නොසලකුවොත් මෙනෙහි කිරීම වශයෙන් හිත යොදවන්ට යොදවන්ට අරමුණ හොඳට පැහැදිලි වෙනකොට හිත හොඳට පේනවා. උපමාවක් කියනවනේ ඌ විලි බැඳලා තියෙන කණ්ණාඩියකින් මූණ බලනකොට අපිට මූණේ හැඩය පැහැදිලි නෑ. මොනේ තියෙන පුංචි පුංචි වෙනස්කම් අපි කියනවා නම් වික්ෂුන් වහන්සේලා වශයෙන් හෝ පිළිමියා වශයෙන් රවුල බානකොට නම් යම් තැන් වල ඉතුරු වෙනවා. ඌලි බැඳිච්ච කණ්ණාඩියක් නම් මේක බැලුවට නම් පේන්නේ නැහැ. නමුත් හොඳට කණ්ණාඩිය පිරිසුදු වෙන්න වෙන්න මූණේ යත්තා වූ විවිධ පුංචි පුංචි වෙනස්කම් අඩු පාඩු පේන්න ගන්නවා. ඒ වාගේ තමයි රූප ධර්මය සම්පූර්ණ ආත්මක පිරිසුදු වෙන්න වෙන්න එහි හිතේ ප්‍රතිබිම්බය පේනවා. මේ වෙනකොට ප්‍රත්‍යක්ෂේ පාලනය. මේ ප්‍රත්‍යක්ෂය ඕනම දෙයකට යොදවා ගන්න පුළුවන්. මේ නිසා යෝගාවචරයට මුලින් කියන්නේ මූල කර්මස්ථානයේ හාත්පසින් දැනගන්න පුළුවන් වෙච්ච දවසට අනිකුත් හැම අරමුණකටම මේ දැනුමින් ආලෝකයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. වර්තමාන වශයෙන් ලබන්නා වූ මේ ප්‍රත්‍යක්ෂයේ අතීතයේ දක්වා පිළිදෙනවා. අනාගතයේ දක්වා පිළිදෙනවා. තමන් ඉදිරියේ භාවනා කරන්නා වූ බුද්ධලයා තුළ සිදු වෙන්නේ මේ සංසිද්ධියමයි කියන එකක් තමයි. මෙන්න මේ වෙනකොට යෝගාවචරය තුළ විශේෂ ශ්‍රද්ධාවක් තමයි. අවුරුදු 2500 ගානකට ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම තද දුෂ්කර ක්‍රියාවකින් විශාල පාරමිතා ශක්තියක් උදුම්පත් කරගෙන මේ සාක්ෂාත් කරපු මේ ධර්මය පෙන්වන්න බැරි ඇඳලා කියන්න බැරි කතා කරලා අල්ලලා දෙන්න බැරි මේ ධර්මයේ උන්වහන්සේ දේශනා මාර්ගයේ සත්පුරුෂ කැලකට පුගන්නන්ට යෙදුණා. ඒ සත්පුරුෂය තම තමන්ගේ කාය ජීවිත নিরপেক্ষව මේ ධර්මයේ සාක්ෂාත් කරගනිමින් අතින් අතට අතින් අතට දීලා අද අපිට මේ පැමිණලා තියෙන්නේ ඒ වටිනා ධර්මයේ මම මේ අත්දකින්නේ ඒ ධර්මයයි. ඒ නිසා මම මේ සඳහා ගන්නා වූ ප්‍රයත්න උතුම් ප්‍රයත්න. මේ සඳහා කරන සෑම කැපවීමක්ම වටිනා පරිත්‍යාගය. මෙන්න මේ විදිහට තමන්ගේ වීරිය කුසල ඡන්දේ පුදුම විදිහට කස්තරින මේකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව මුලින් අපිට තිබුණේ ප්‍රසාද ශ්‍රද්ධාව බුදුරූප දකින්නකොට ධර්මය අහනකොට සංඥා දකින්නකොට අනේ සාදු කියලා වඳිනවා නමුත් බුදුරූප නැති වෙනකොට ධර්මයෙන් ඈත් වෙනකොට සංඥාන් ඈත් වෙනකොට අපේ නරක ගති මතුවේ නමුත් මේ ඕකප්පන ශ්‍රද්ධාව එහෙම නැහැ මොකද ඒක ප්‍රත්‍යක්ෂයේ මත පිටලා තියෙනවා ඒ වගේම අනුමාන වශයෙන් Tamante යොදවන්න පුළුවන් අයිතියක් මේ නිසා මේ පළවෙනි ශ්‍රද්ධාව බොහෝම වටින දෙයක් වටනවා. මේ නිසා මේක කියනවා සද්දේය සිද්ධාර්ථ. මේක යෝගාවචර ජීවිතේ වෙනසක් ඇති මේ විදිහට යෝගාවචරය ආයේ සම්බන්ධතාවයේ දකිමින් අරමුණ විනිවිද යෑම අරමුණ කොටස් කර බැලීම තාම නතර නොකර අරමුණ තව තවත් කොටස් කර දකිමින් ඒ අනුව නාම ධර්ම වල ලක්ෂණ රස පච්චපඨාන වශයෙන් විවිධාකාර පැතිව දකිමින් ඉදිරියට යනවන යෝගාවචරයට අරමුණේ ස්වභාවික ලක්ෂණ වශයෙන් සම්පූර්ණ වෙන්න ගන්නවා. අරමුණ අතීත අනාගත ප්‍රතිඋත්පන්න වශයෙන් වැටේ. ඕලාරික සුකම වශයෙන් වැටේනවා. සීන ප්‍රනීත වශයෙන් වැටේනවා. দূරේ සාන්තිකේ වශයෙන් වැටේනවා. අධ්‍යාත්මික බාහිර වශයෙන් වැටේනවා. මේ ඔක්කොම වැටෙන තාක්කල් ප්‍රත්‍යක්ෂ යංග සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් යෝගාවචර සමහර වෙලාවට මේක අද දන්නේ නැති නිසා මගේ පින්දීම හැකිනේ පටන් ගන්නකොට නම් බොහොම ඕලාරිකයි පේනවා. පහු වෙනකොට අරමුණ නැති වෙලා යන නිසා භාවනාවක් හැදුනද කියලා මට සැක පහළ වෙනවා කියනවා. ඒ මොකද මේ යෝග අවස්ථය දන්නේ නැහැ. ඕලාරික අවස්ථාවක් දැනගත යුතු අවස්ථාවක්. සුකුම අවස්ථාවක් දැනගත යුතු අවස්ථාවක්. නමුත් ආධුනිකයට සුකුම අවස්ථාව ටිකක් දුෂ්කරයි. නමුත් මේ ඕලාරික අවස්ථාවේ ඉඳලා සුකුම අවස්ථාවටපත් වෙන ක්‍රමානුකූල නිසා යෝගාවචරය දිගටම මෙනෙහි කිරීම පවත්වනවා නම් දවසින් දවස දවසින් දවස සුකුම අවස්ථාවේ ඉතාම ගැඹුරු මට්ටම් කොට යනවා. ඒ වාගේම ආරමුණක ප්‍රියභාවයේ තියෙනකොට බොහොම කැමති මෙනෙහි කරනවා. අත්‍ය භාවයට යනකොට එන්න හිතවිලි පහළ වෙනවා. ප්‍රමෝද කරගන්න පුළුවන් දෙය කියන සැක පහළ වෙනවා. නමුත් යෝගාවචරය දන්නේ නැහැ මේ අරමුණ විශේෂ අප්‍රිය භාවයේ හිතේ වැඩ කරන බව. ඒක මෙනෙහි කිරීමට අහු වෙන්නේ නැහැ. එහෙම තියෙද්දිත් මතු පිටින් මෙනෙහි කරගෙන කරගෙන යනකොට නැගිටලා යන්න හිතෙනවා. ඉරියව් වෙනස් කරන්න හිතෙනවා, භාවනාව ගැන එපා වෙනවා, මේ දේවල් වෙනවා. නමුත් යෝගාවචරය ධර්මයේ වශයෙන්, සුතමේ වශයෙන් දන්නවනම් අතීත වශයෙන්, අනාගත වශයෙන්, ප්‍රතිඋත්පන්න වශයෙන්, සීන වශයෙන්, ප්‍රණීත වශයෙන්, ඕලාරික වශයෙන්, සුකුම වශයෙන් මේ ආකාර මොන්නේම විස්මුණක් දාගෙන බැලුනත් අරමුණ මොනම වෙසක් අරගෙන ආවත් මෙනෙහි කිරීම කරනවා නම් යෝගාවචරය අරමුණ පිළිබඳ මෙතෙක් නොදක්නා වූ පැත්තකින් දැනගන්නම සිදුවේ. මේ විදිහට අරමුණු විසදව විග්‍රහ කොට දැනගන්නකොට යෝගාචරයේ හිතේ නීවරණ ධර්ම ක්‍රමක්‍රමයෙන් දුර වෙනවා. මොකද අරමුණක් හිතක් අතරේ ඉඩක් නැතුව යනවා. අරමුණක් හිතක් අතරේ ඉඩසක් නැතිවීම නිසා කෙලස් රිංගා ගන්න බැරි වෙනවා. රිංගනකොටම අහු වෙනවා. ඒ මොකද නිතේර පවතින වීර්යය නිසා. වීර්යයෙන් කෙලස් බැහැර කරන ගතිය තියෙනවා. මේ වීර්යයෙන් නැවත නැවත හිත අරමුණට යෙදවීම වෙහස නොබල යෙදවීම ඉවසීමේ යුත යෙදවීම නිසා සතිය ස්ථිර වෙනකොට හිත ඇතුළත යම් කෙලෙසයක් තියෙනවා නම් ඒක පෙළවෙනවා. මෙන්න මේකයි මෙතන තියෙන හරියට ඇහැට වැටිච්ච කුණවා. සතියට අහු වෙනවා ඇතුළත පවතින කෙලෙස්. දුරු කරනවා. ඒකෝට වීර්යයි සතියයි දෙක එකට වැඩ කරනකොට බා ඇතුලෙන් බාහිරින් පිටට එන්නත් බෑ. ඇතුළත තියෙන දේ සුද්ධ වෙනකොට හිත තැම්පත් වෙනකොට හරියට කණ්ණාඩියක් පිරිසුදු කරා වගේ. හොඳට අරමුණු පේන්න ගන්නවා. සමහර වෙලාවල් වලට මේ වෙලාවේදී යෝගාවචරයන්ගේ වාර්තාණුව කියවෙනකොට ඇහෙනකොට අරමුණ තෝරගන්න බැරුව යනවා. සෑම අරමුණකම සමාන රසයක් මතුවෙන්න පටන් ගන්නවා. කිම්බීමේ හැකිලීමේ වෙනස නැතුව යනවා. ආස්වාද ප්‍රස්වාදයේ කියන දෙකේ වෙනස නැතුව නමුත් ඒකාන්තයෙන්ම හිත තියෙන්නේ මේ වැඩ පිළිවෙල. අරමුණු එනවා යනවා කෝක එනවාද කෝක යනවා දන්නේ නමුත් එන යන බව විශ්වාසයි. සමහර වෙලාවට හිත හරියට සුදු පාට පිටිය දිහා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ආකාශයේ හොඳට වලාකුළු සමව පැතිරලා තියෙන වෙලාවේදී ආකාශය දිහා බලාගෙන ඉන්නවා. වෙනස්කම් සිදු වෙනා වගේ පේනවා. නමුත් එක තලයක් වගේ පේනවා. මේ කියන්නේ යෝගාවචරයේ සමාධිය එක තැනකට ගිහිල්ලා ඒ යෝගාවචරයේ හිත ඇති කියලා හිත වෙනවා. නමුත් මේ ධර්ම මාර්ගයෙන් ඇති කරලා දෙන්න හදන්නේ මේ කියන්නේ නිෂ්ඨාව නෙවෙයි. ප්‍රත්‍යක්ෂ නෙවෙයි. මේ සුදු පාටත් අඩු ගානේ පේනවා පේනවා පේනවා පේනවා වශයෙන් විනිවිද දකින්න. පාටක් පේන්නේ නැතුව ආකාරයක් පේන්නේ නැතුව යෝගාචර දැනීම තියෙනවා. අරමුණේ නම කියන්න බෑ. අරමුණ කොයි පැත්තෙන් කොයි පැත්තට යනවා කියන්න බෑ. නමුත් දැනීම තියෙනවා නම් දැනෙනවා දැනෙනවා කියලා ඒ දැනීම මට්ටම විනිවිද. මේ විනිවිදනකොට අරමුණ වල ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණ ඉක්මවලා ගිය පොදු ලක්ෂණ පවා හොඳට විසද වෙන්න පටන් ගන්නකොට සම්මස්න ඥානය සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. නැත්නම් පච්චය වවත්තාන ඥානයේ ඉක්මවල ලක්ෂණ ප්‍රතිවේද ඥානයේ හිත නැංගනවා. මේ සංදිස්ථානයේ තමයි අපි මේ අද සාකච්ඡාවට විශේෂයෙන්ම ලක් කරගන්නේ. ඒ මොකද එතෙන්ට යනකොට යෝගාවචරයා මෙතෙක් දැනුම එකතු කරමින් හිටපු ඥාත පරිඥාවක් පිළිග ගන්න. පිළිලා හිතේ සමාධිය අතින් තහවුරු භාවයකට පත් වෙනවා. මොන්නම විසම අරමුණක් ආවා. මොනම ප්‍රිය අරමුණක් ආවා. අරමුණ හරියට මූණට එල්ල වෙලා ඍජු ආවා. අරමුණ පැනලා ගියා. මොන විදියෙන් ආවත් සමාධිය තහවුරු කිරීමේ ශක්තිය ඇති වෙනවා. මේ ශක්තිය සම්මිත භාවනා යෝගාවචරයේ අර්පණා සමාධියට හා සමාන වේ. විපස්සනා අර්පණාවකට සමාන වේ. මේක හුඟක් විවාදයට තුදෙන්න පුළුවන් ප්‍රශ්නයක්. නමුත් මතක තියාගන්න ඕන කෘත්‍ය වශයෙන් මෙතන විපස්සනා ධානයකට සමවැදුණු ස්වරූපයකටපත් වෙනවා. හැබැයි ඒ ධර්මයට යෝගාචරය දක්ෂ වෙනවා. කිසිම විදියකට නතර කරන්නේ නැතුව මන්දෝත්සාහය වෙන්නේ නැතුව සෑම අරමුණක්ම අවසානෙටම බිඳ බිඳ අරමුණක් වශයෙන් නැතුව ආලෝකයක් වශයෙන් පේනවනම් අරමුණක් වශයෙන් නැතුව හැඩයක් වශයෙන් පේනවනම් ආකාරයක් වශයෙන් පේනවනම් ඒ ආකාරයක් මෙනෙහි කරමින් බිඳින්න පටන් ගන්නකොට හිතේ සමාධිය අසීමිත වැඩෙනකොට අර්පණා ස්වරූපයකට පත් වෙනවා. අන්න ඒ වෙලාවේදී සෑම අරමුණ කරගත්තා වූ පෞද්ගලික ලක්ෂණ තේජෝ ධාතුයත්තා වූ සුසුන් සිසිල් ගති වායෝ ධාතුයත්තා වූ දෙරපින තද කරන ගති අටවි ධාතුයත්තා වූ තද ගති ගොරෝසු ගති බුරුල් ගති මෙලෙක් ගති මේ ආදී සෑම ගතියකම ඕනම අරමුණක දැක ගන්න පුළුවන් මේ සෑම ගතියක්ම වහා ඇති වී නැති වී යනවා කියන පොදු ලක්ෂණක් දැනගන්න. මේ විදිහට අරමුණේ පෞද්ගලික ලක්ෂණ පිළිබඳව දැනීම ආත්පසින් වැඩෙනකොට වැඩෙනකොට ඇතුළතම දීඳු ගැනීමේ ශක්තියක් ඇති මේක ඉබේ දැනීම සම්පූර්ණ වීමත් සමගම තීන්දුවක් ගැනීමේ හැකියාව පාල වෙනවා. ඒ මොකද මෙතුවා කල් සංසාරේ අරගෙන ආපු මහා සංඥා තෝගයක්. දික්ටි තෝගයක් තර්ජනීයට ලක් වෙනවා. මෙතෙක් කල් අපි ලෝකෙන් භාගයක් නැත්තම් අඩක් සුඛයි සුභයි වශයෙන් අරගෙන තිබෙනවා. ඒක පවතිනවා. ඒ නිසා මට මේ පවතින හොඳ සුඛ සුභ දේ මා සතු විය යුතුයි. මම මේ සුභ දේ සමග විය යුතුයි. නැත්නම් මම කියන්නේ අසවලාය, මේ මගේ සතුරාය, මේ මගේ මිතුරාය ආදී වශයෙන් අපි මේ මේ අරමුණු වල පවතිනා වූම ස්වરૂපයක් ගැන පදනම් වෙච්ච নানা ආකාර මත රාශියක් අපේ එදිනදා ජීවිතේ පවතින. නමුත් දැන් යෝගාවචරය අරමුණට හිත නැංගෙන්නේ තාමත්ම සූරයි. නංවාගත්ත හිත එක මොහොතක් පැවතුනොත් මෙච්චර ආනිසංස තියෙනවා. දෙමොහොතක් පැවතුනොත් මෙච්චර ආනිසංස තියෙනවා කියලා හොඳට එහිම හිත යොදලා ප්‍රමුඛතාවයේදීලා දිගට හිත පවත්වනකොට යෝගාවචරයට සාහවරුවක් ඇති වෙනවා. දැනීමේ සම්පූර්ණ භාවය සමග හිත යොදවනවන අසාවධානව ඕනේ මාර්ගකට. නාම ධර්මයක් වේවා. රූප ධර්මයක් වේවා. හිත ආකල්පයක් වේවා. ප්‍රිය අරමුණක් වේවා, අප්‍රිය අරමුණක් වේවා. ඒ කොටස් කොටස් වශයෙන් දකින්ද දකින්ද මේ සෑම කොටසකටම සම්පජාඤ්ඤයට අහු වෙන විශේෂ ලක්ෂණ පවතිනවා. නමුත් මේ සෑම ලක්ෂණක්ම ඇතිවීමින් නැතිවීම පවතිනවා. එහෙමනම් සමස්තයක් වශයෙන්, gediyak වශයෙන්, විදුවක් වශයෙන්, ඒකකයක් වශයෙන් අරමුණ පේන්න තිබුණාට අවධානයට ලක් වෙනකොට සතිපට්ඨානයට ලක් වෙනකොට එහි තුල ඇත්තා වූ කුංචු කුංචි කොටස් දකින්නකොට මේ එකකවත් පරමාර්ථ වශයෙන් ඇත්තා වූ නිත්‍ය භාවයක් නැහැ කියනකොට නිත්‍ය සංඥාව දුර වෙනවා. නිත්‍ය සංඥාව දුරු වීම යෝගාවචරය මෙතුවා කලුත් කර කර ඉඳ ඇති පොත් වලින් අහන. ගුරුවරයෝ කියපු නිසා. නැත්නම් Taman දන්නවා කියලා පෙන්වන්නට ඕන නිසා. නමුත් ඔය ඔක්කොම බාහිරේ ගාපු සායනවා. ඒ මොකද අභ්‍යන්තර ප්‍රත්‍යක්ෂයෙන් තොරව අනුමාන ඥානයෙන් තොරව ගත දේවල්. නමුත් දැන් යෝගාවචරය අදුම තරමේ එක පින්වීමක් තුළ පවතින්නේ සතර මහා භූත වැඩ පිළිවෙලක් ඒ එක එකක් විද විද බැලුවොත් උණුසුම ගැන හොඳට පින්වීමේ ඇතුළත ඇත්තා වූ උණුසුම ගැන හිතේ දාන හිතියොත් මේ උණුසුම තිබුණු තැනම ඊගාවචනයේ සිසිලසක් මත වෙන්න පුළුවන්. උණුසුම විකාර භාවයටපත් වෙන්න පුළුවන්. තද භාවයක් තියෙනවා කියලා බලාගෙන ඉනකොට එතනම මෙලෙක්කම ඇති වෙන්න පුළුවන්. නමුත් පටන් ගන්නකොට නම් යෝගාචර වාර්තා කරන්නේ මට පින්දීම පේන්නේ තදකමක් විදියට. හැකිලිම පේන්නේ බුරුල්කමක් විදියට. ඒ මොකද පටන් ගන්න වෙලාවේදී සමාධිය නැහැ. පටන් ගන්න වෙලාවේදී වීර්ය මදි. සතිය මදි. එතකොට පේන්නේ දෙඩිය වශයෙන්. ගුලියක් වශයෙන්, ඒකකයක් වශයෙන්. උත් බින්ද බින්ද බින්ද බින්ද බලන තරමට වීර්ය වැඩි නම් සතිය වැඩි නම් සමාධිය වැඩි නම් ඒ පින්දීම ඇතුළත රැලි ගහන ස්වරූපයක් මුලට වැඩිය මැද වෙනස් වෙන ස්වරූප මෙයත් තව බිජවිල බලනවනේ මේ තද වෙන ගම්වල මෙලෙක්කම මෙලෙක් මිශ්‍ර වී තියෙන හැටි උණුසුමත් සමග සිසිලස මෙලෙක් මිශ්‍ර වී තියෙන හැටි ආදී විදියට මූල කර්මස්ථානයේ හෝ නිත්‍ය සංඥාව දුර වෙලා යනකොට ඉබේම යෝගාවචරයට මේ හිඳීම මට වේවා මේ දෙමේ මට නොවේවා ආදී කොට ඇත්තා වූ ප්‍රිය අප්‍රියමනාපකම් ඉබේම දුර වෙන්න පටන් ගන්නවා මේකට කියනවා තීරණය කියලා. ඉබේම තීන්දුවකට යොමු කරනවා ඒ තීන්දුව ඒකාන්තයෙන්ම විමුක්තිදායක තීන්දුවක්. එනිසා යෝගාවචරයට පහසුකම් මේ අවස්ථාවේදී සැලසෙනවා. අරමුණ ඉතාමත්ම අප්‍රියජනක වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට කියනවා වේදනාව. නමුත් යෝගාවචරය දන්නවා මේ වේදනාවටම හිත යොදාගෙන වේදනාවම මෙනෙහි කර කර ඉන්නකොට මේ වේදනාවේ තුල උණුසුම් ගති සිසිල් ගති තියෙනවා. සාද කරන මෙලෙක් කරන ගති තියෙනවා. සැහැල්ලු ගති, බර ගති කියේ. මේ සැහැල්ලු ගතියද මම කැමැති, නැත්නම් අකමැති, නැත්නම් බර ගතියද මම අකමැති, නැත්නම් කැමැති. ඒ කොයි දෙයක් කැමැති වුණත් අකමැති වුණත් ඒක පිළිබඳ පාලනයක් තමයි නැහැ. හොඳින් බැලුවොත් හිත වර්ණ ගන්නවන්නේ නැතුව හිත කලින් තිබුණ ආකල්ප වලින් දුරු කරලා කෙලින් බැලුවොත් යම්ම ප්‍රමාණික තදකමක් වේදනාව තුළ දකින්නවනම් ඒ තදකමත් හා සමගම සහැල්ලුකමකුත් එතන තියෙනවා. එක වැඩම පෙන්නේ නැත්නම් දිගට බලනකොට වැටෙනවා. මේ දකින්නකොට යෝගාවචරයට අර වේදනාවට තිබුණු බය වේදනාව නොවේවා කියලා තිබුණු සංකල්පය මේ වේදනාව ඒකාන්තයෙන්ම පවතින දෙයක් කිය. මේක ගුලියක් ගැටයක් කියලා තිබුණු දේ කිසිම යන්න ගන්න. එතකොට යෝගාවචරය ඇතුළු විශාල ආත්ම ශක්තියක් පහළ වෙනවා. මේ වේදනාව කොච්චර මාව දැහ ගන්න හැදුවත්, පැහැර ගන්න හැදුවත් සත්‍ය සාක්ෂිමත් කාර්ය වේදනාවෙන් හිත වෙන් කරගෙන ඉන්නවා. ආයිත වේදනාවේ මානසික පීඩාවක් ඇති නොකරගෙන ඉන්න පුළුවන් කියන ශක්තිය ඇති වෙනකොට ඒ මොහොත තුල විමුක්තියක් ආවේ. තීන්දුවක් ඇති වෙනවා. නමුත් මේ මොහොත දෙමොහොතකට දික් කරගන්න තරමට යෝගාචරයට ඉවසීම නැතුව නැගිට්ටොත් ඒ ආනිසංස රාශිය ඒ ක්ෂණයෙන් දෙන්නේ. දක්ෂ යෝගාචරය මේ වේදනාව අවසානයේ දක්වාම මැදිහත් පිටින් බලාගනිමි කියලා ඉන්නවනේ සෑම පරියන්කේදීම වේදනාව පිළිබඳ අලුත් පාඩමක් ඉගෙන ගන්නවා. සෑම දුෂ්කරතාවයකදීම යෝගාවචරය තමන්ගේ ජීවිතයේ පිළිබඳ විශේෂ තමන්ටම ආවේනික විසඳුම් ක්‍රම හොයාගන්න. මේ හොයනකොට හොයනකොට තීරණයක් ඇති වෙන ඇතුළත. ඒ මොකද මේ සෑම අරමුණකම පවතිනා වූ බාහිරේ පේන මායාකාරී ස්වરૂපයේ මධ්‍යස්ථ වශයෙන් එක බෙදා බලනකොට එහි යත්තා වූ මහා භූත ධර්ම වැඩපිළිවෙල තවත් බෙදලා බලනකොට මේ මහා භූත ධර්ම තුල පවා ආත්පසින් මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම රාශියක් මිසක් ආකල්යෙම හොඳ බවක් හෝ නරක බවක් නැහැ. ඒ කොහොම වෙතත් මේවා වේගයෙන් වෙනස් වෙමින් පවතී. එහෙමනම් මේක වේවා කියන හැඟීමක් කියනවා නම් මොනතරම් ඒක මෝඩකමක්ද? රඳන්න බැරි තත්ත්වයක්පත් වෙනවා. කර්ම කාරණා දකින්ද දකින්ද අභ්‍යන්තර තීන්දුව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රකට වීමත් සමගම යෝගාවචරයට වැටෙනවා හොඳින් බලනවා නම් මේ ශදින්දයන්ට අරමුණු වෙන සෑම අරමුණකම තියෙන්නේ මෙන්න මේ පෙළෙන ස්වභාවය. මතු පිටින් බලනකොට නම් සමහර දේ හොඳයි සමහර දේ නරකයි. ඒ නිසා හොඳ දේ මට වේවා මම හොඳ දේට ලං වේවා මේ දේ වැඩි කරන්න මම ව්‍යාපාර කරන්න ඕනේ. මේ දේ වැඩි කරන්න මම සතුන් මරන්න ඕනේ. මේ දේ වැඩි කරන්න මම හොරකම් කරන්න ඕනේ. මේ දේ වැඩි කරන්න මම කාමයේ මිත්‍යාචාරයේ යෙදෙන්න ඕනේ. බොරු කියන්න ඕනේ. හේලාම් කියන්න ඕනේ. හිස් වචන කියන්න ඕනේ. පරස වචන කියන්න ඕනේ. මොන්නෙම වැරදි ජීවන රටාවකින් හරි කමන්නේ මේ දේ වැඩි කරගන්න ඕනේ කියන තරමටම අපි මනුස්සත්වයන් කියන්නේ. නමුත් ඒ වෙනුවට යෝගාචරයා මේ විදිහට ඉතාමත්ම ක්‍රමානුකූලව දැකීමෙන් ප්‍රත්‍යක්ෂය තීරණය කරන මට්ටමට එනවනම් මේ තරම් අනුසතුම් මඩමර ලං කරගන්න හදන්නේ මෙන්න මේ තරම් වේගෙන් වෙනස් වෙන සැපයක්. මේ තරම් වේගෙන් වෙනස් වෙන මිහිරියාවක්. අනුන්ගේ දේවල් සොරකම් කරමින් ලබන්න හදන්නේ මෙහෙම දෙයක්. නමුත් ඒක බොහොම ඉක්මනින් නැති වෙනවා. අනුන්ගේ කාම වස්තුන් හොරකම් කරමින් කාම මිත්‍යාචාරයේ යෙදෙමින් තමයි ලබනවනේ ඒ ලබන දේ මෙච්චරයි. බොරු කියමින්, කේලම් කියමින් ආදී වචනේ මේ තරම්ම ගොරෝසු විදිහට යොදවමින් තේලෙමින් අපි ලබා ගන්න හදන සෑම දෙයකමත් මේකයි කියන්නේ. මෙන්න මේ විදිහට යෝගාචරයට වැටෙනකොට සීලේ පිළිබඳව යෝගාචරයට විශේෂ ප්‍රභවයක් සත්‍යක්යක් ඇති වෙනවා. මේක කියන චර්යාවදී වෙනවා කියන්නේ. ඒ නිසා යෝගාචරයට දස අකුසල් වලින් වෙන් කරන්න පුළුවන් වෙනවා. ඉන්ද්‍රිය සංවරේ වටිනාකම වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාචරයාගේ ඥාන ආලෝක ශක්තිය වැඩි වෙනවා. යෝගාවචර සීලෙන් අපිරිසිදු නම් චර්යාවතින් නිතර ඇඟට පක්ෂ තමන්ගේ පැත්තට පක්ෂ තීන්දුව ගන්න කෙනෙක් නම් භාවනා ඥානය තුළ ඇත්තව විෂද භාවය දුර්වල වෙනවා ඥානා ලෝකේ දුර්වල වෙනවා මේ නිසා යෝගාවචරයට ඇත්තම වැටහුණත් ඉදිරිපත් තුනත් දුර්වල වෙටි නමුත් යෝගාවචරය කාර්මකාරණා තේරුම් අරගෙන භාවනා කරන්න කරන්න කරන්න ඒ පහසුකම් මත දිගින් දිගටම කායික දුස්චරිත වාචික දුස්චරිත වලින් වෙන් වෙලා ඉන්ද්‍රයන් සංවරය අතින් සම්පූර්ණ සහයෝගය දෙනවා නම් මේ භාවනා වැඩපිළිවෙලට තමංගේ ආලෝකය ගමනේ කලෙලි වෙන්න පටන් ගන්නවා මේ කලෙලි වීම නිසා අර අරමුණක ඇත්තව වහා වෙනස් වී නැති වී යන ආකාරය වැඩි වැඩියෙන් අරමුණු කුංචි කුංචි කරලා බලන්න බලන්න බලන්න ප්‍රකට වෙන්න ගන්නවා ඒ ප්‍රකට භාවයට හොඳ ආලෝකයක් ලැබෙනවා. එහෙමනම් ඒ තුල පෙළෙන ස්වરૂපේ වැටෙනවා. මේ පෙළෙන ස්වરૂපේ වැටෙනවා නම් යෝගාවචරයට මේ දේ ළඟා කරගatiya යුතුයි, මේ දේ දුරු කරගatiya යුතුයි කියලා මේ ලෝකේ අහු වෙන දෙයක් නැතුව යනවා. ඒ වෙනුවට තමන්ගේ කර්ම ශක්තිය අනුව, ඍතුව අනුව, ආහාරය අනුව, හිත අනුව යම්ම අරමුණක් ඉදිරිපත් වුණා නම් ඒ අරමුණ තුල මේ අනිත්‍ය භාවය වහා වෙනස් වෙන ස්වરૂපය දැක ගැනීමේ ශක්තිය පහළ වෙනවා පුළුවන්කාරකම පහළ වෙනවා විපස්සනා පහළ වෙනවා මේ නිසා භාවනා කරන සෑම මොහොතකම යෝගාවචරයට తాවකාලික වශයෙන් මේ විමුක්තිය ලැබෙනවා නමුත් බොහෝ යෝගාවචරින්ට මේ දේ මත්පත් වුණාට ඒක දිගට පවත්වාගෙන යෑමේ අඩුපාඩුකම්පත් වෙනවා ප්‍රධාන වශයෙන්ම සතියාවි දුර්වලකම් නිසා ඉන්ද්‍රිය සංවරයේ දුර්වලකම් අඩුපාඩුකම් නිසා මිනිසා වේගයෙන් හිත සමහරලාට පරණ පුරුදු මත පරණ පුරුදු තණ්හාවන් ඇවිල්ලා වේගෙන් ඉරියව් වෙනස් කරනවා වේගෙන් කතා කරනවා වේගෙන් වැඩ කරනවා මේ වැඩ කරන්නේ යනකොට යෝගාවචරයට වැටෙන්නේ නැහැ ඒ තමන් කරන එක වැඩක් තුළ මෙච්චර මෙච්චර පුංචි වැඩ රාජකාරී රාශියක් තියෙනවායේ ඒ සෑම වැඩ රාජකාරීකටම සතියෙන් යුක්තව බලනවා නම් වහා වෙනස් වෙන රූප පද්ධතියක් සහ නාම පද්ධතියක් පවතිනවාය කියන එක තේරුම් ගන්න බැහැ ඒ මොකද වෙනස් කරන ස්වરૂප ඉරියව් වෙනස් කිරීමේ වේගය ඉතාමත්ම වේගයෙන් සිද්ධ කරනවා නම් හිත දුර්වල අවස්ථාවේදී හිත ඉරියව් වේගයෙන් යට වෙනවා. එහෙම නෙවෙයි හිත දියුණු කරලා ඉරියව් වේගය අඩු කරනවා නම් යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා මේ තුල ඇත්තව වහා වෙනස් වෙමින් පවතින රූප පද්ධතියක් හා නාම පද්ධතිය. එහෙමනම් යෝගාවචරයට සෑම ක්ෂණයකම මේ විපස්සනා ඥාන වේදීම ධර්ම අවබෝධය සඳහා වෙනවා. ඒ කියන්නේ යෝගාවචරය තමයි පැවිදුනේ මොකටද? මිනිසරු වලට ආවේ මොකටද? මේ භාවනා කරන්නේ මොකටද කියන එක නිතරම මතක් වෙනවා. සංවේගය පහළ වෙනවා. එහෙම නැතුව මම මේ දේ කළ යුතුයි. අහවලා මේක කිව්වට කරන්නේත් නැහැ. නැත්නම් මේ යුතු කළ යුතුත්ව කරන්නේත් නැහැ කියලා වේගයක් අරගෙන වේගයෙන් අපි මේ රූකඩ වගේ කරගෙන යන වැඩපිළිවෙලදී වෙන්නේ මොකද? මේ වටිනා උපදේශ පන්තියට අගෞරව කිරීමක් සිද්ධ වෙනවා. දෙන උපදේශ ගරු කිරීමක් සිද්ධ වෙනවා. ඒ නොකරන තාක්කල් වීර්යය පාළ වැටෙනවා. සතිය බිඳෙනවා. සමාධිය විසිරිය. එවැනි යෝග ආවතරයෙන් හිතේ නිකුත් වෙන චිත්ත තරංගයක් පාස මේ ස්ථානේ අවුල් කරනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි යන්න වේලාවක සාන්තව අපේ මූලික රාජකාරිය කරන තාක්කල් අපි වශයෙන්ුත් විශාල ලාභ ලබනවා. සතුන් නොමැරීමෙන් සොරකම් නොකිරීමෙන් ආදී විදිහට අනන්ත ප්‍රමාණ සත්ත්ව ප්‍රජාවකටත් විශාල සාන්තිය සැලසෙනවා. ආහාර දකින්නත් සැලසෙනවා. මෙන්න මේ විදිහේ විශාල වෙනසක් යෝගාවචර ජීවිතය තුළ සිද්ධ වෙන්නේ අන්න අර තීරණ පරිඥාව ඇති වෙන්නේ. ඇතුළතින්ම තීන්දුව එනවා. මුලදී කලබලකාරයක් වෙන්න පුළුවන්. කියන දේ නාහන தත්ත්වයේ තියෙන්න පුළුවන්. නමුත් දැන් යෝගාවචරයට භාවනාවෙන්ම නැවත දොරට තට්ටු කරන ස්වරූපයක් තියෙනවා. අනිත්‍ය භාවයේ නිතරම දොරට තට්ටු කරනවා. තට්ටු කරන වාරයක් වාරයක් පාස දොලාරන බලනකොට අනිත්‍ය භාවය එනවා. මේ අනිත්‍ය භාවය දකින්න දකින්න යෝගාවචරයට මෙහෙයතාව පෙළෙන ස්වරූපේ දකින්නකොට මේ සුඛ සංඥාව මේ විදිහට අරමුණක් අරමුණක් පාස තාම ගැඹුරක් විශාල අතුලාන්තයක් පෙන්වන වැඩ පිළිවෙලක් තමයි මේ විපස්සනා භාවනාවේදී සිදුවේ. මේ සිදුවෙන වේලාවේදී යෝගාවචරය යුතුයකම වශයෙන් ධර්ම කරුණු මූල ධර්ම කරුණු මේ විදිහට තිබුණාට යෝගාවචරය යුතුයකම වෙන්නේ මොකද්ද? මේ වර්තමාන වශයෙන් ඉදිරියට ඉදිරිපත් වෙන්නා වූ කිම්බීම හෝ වේවා, හැකිලිම හෝ වේවා එහෙම නැත්නම් භාවනා පරියන්කේදී මතුවෙන වේදනාව හෝ වේවා. බාහිරින් එන සාධ්‍යයක් වේවා. උණුසුම සිසිල් ගතියක් හෝ වේවා. පිටිවිල්ලක් හෝ වේවා. සක්මනේදී වම දකුණු වශයෙන් තමන පියවරක් නැත්නම් එසවීම යැවීම තැබීම වශයෙන් තුන් පියවරකට තමන පියවරක්. එදිනෙදා කටයුතු වලදී එහෙම යන ගම ඉන්දපාත චාරිකා දැන් පහදු කිරීම, සූරු පිළිකර සෝදා පවිත්‍ර කර ගැනීම, දොර ඇරීම, රැකීම, වැසිකිලි කැසිකිලි කිරීම අන්තිම කොට ඇත්තා වූ අස්පිල්ලං ගැනීමක් දක්වා. මතු වී ප්‍රකටව පවතින අරමුණට හිත නැංවීමයි යෝගාවචරගේ දක්ෂතාවය. ඒ නැංවාගත්ත හිත දිගට පැවැත්වීම. මේ හිත නැංවීමට විපස්සනා භාෂාවේ සඳහන් කරන විතක්. තවත් මේකට කියනවා සම්මා සංකප්පය යෝගාවචරය කොතනින් හරි පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන් පරියන්කෙන් පටන් ගන්නවා. සක්මනට මේ ක්‍රමේ පතුරවනවා. පතුරලා එදිනෙදා කටයුතුත් පතුරනකොට මුලදී නම් එදිනෙදා කටයුතු වලදී ඉතර සූර වෙන්න බෑ. දක්ෂ වෙන්නේ නැහැ. නමුත් පහු වෙනකොට පහු වෙනකොට අර වීර්ය උපදිනකොට ශ්‍රද්ධාව උපදිනකොට එදිනෙදා කටයුත්තකදී මේ දේ කළ හැකි කියලා පෙන්නනවා. ඒටි උපමාවකට හැටියට කියනවනම් විශේෂයෙන්ම ආනාපාන සති භාවනා කරන කෙනෙකුට ආනාපාන සතිය කියන මේ හුස්ම ගැනීම අපි මෙතු ආකාර සංසාරේ කරා. නමුත් අවධානය යොමු කරේ නැහැ. ඒ නිසා අපිට මේකේ දැනුමක් ලැබෙන්නේ නැහැ. නමුත් අවධානය යොමු කරනවා නම් පරියන්කේදී ඇහැ කන නාසය වහගෙන නැත්නම් ඒන් අරමුණු අඩු කරගෙන මේ විශේෂයක් දැක ගන්න පුළුවන්. යෝගාවචරය සක්මන් කරනකොට මුදේට ඉත tempත් වෙනකොට පරියන්කේදී වගේම Tamanට වැටෙන්න ගන්නවා මේ ආස්වාද ප්‍රසවාසයේ තරමෙතම හිත සියුම් වෙලා ආස්වාද ප්‍රසවාසයේ අවුලයි. ඒ වගේම අරියංගයේදී වගේම සක්මනේදී මේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ දැනෙනවනම් එහි මේ යනකොටයි පරියක්ක්මනේ ලොකු වෙනසක් නැතුව ටික වේලාවකින් ඉන්දපාත චාරිකාවේදී තමයි ආස්වාද ප්‍රසවාසය ලැබෙන්නේ. ආහාර ගන්න වේලාවේදී ඒත් හුස්ම ගන්න. සමහර වෙලාවල් යෝගාවචර සඳහන් කරන මේ මේ කටයුතු කරන වේලාවෙදි මට සතිය පිටවන්න බෑ. නොකළ යුතු දේවල් කියන. නමුත් කවදාකවත් හුස්ම ගැනීම නතර කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට පුළුවන් පුළුවන් වෙලාවල හුස්ම ගැනීම පිළිබඳ සතිමත් වෙන පුද්ගලයෙකුට නම් හුස්ම ගන්නේ නැති බව සත්‍ය නම් ඒ හුස්ම ගැනීම සත්‍ය පිළිටවන්න පුළුවන් බවක් ප්‍රකටයි. එතකොට තේරෙනවා මේ දවසක් පුරා අද බල නිින්දේ පසුනවී ගත කරන සෑම මොහොතක්ම සතියට වැටියු මොහොතක් ඒ සෑම මොහොතකම මතුවෙන අරමුණක්ම අනිත්‍ය සංඥාව දෙන සංඥාව. ඒ වගේම දුක්ඛ සංඥාව. ඇස් ඇරීමක් කියන්නේ දුකක්. ඇස් වැහිල්ලක් කියලා කියන්නේ දුකක්. ඇස් ඇරීමක් කියලා කියන්නේ අනිත්‍යයක්. ඇස් වැහිීමක් කියලා කියන්නේ අනිත්‍යයක්. මේ සෑම දෙයකම ධර්මය අපේ සතිය එල්ල වෙනකන් ප්‍රකට වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි සතිය බිම තියෙන තාක්කල් මේ ධර්ම අප්‍රකටයි. මේ නිසා යෝගාවචරයට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මේ ලැබිච්ච ක්ෂණය මේ ලැබෙන උපදේශ වල පුදුමාකාර වටිනාකමක් එන්නේ එන්නේ එන්නේ ප්‍රකට මේ ප්‍රකට වීම නිසා යෝගාවචරයාගේ භාවනාව මේ කියන විදිහට ලක්ෂණ ප්‍රතිවේදයෙන් එහාට ගියාට පස්සේ ඉතීම වැටෙන්නේ අනිත්‍ය සංඥාවට අනිත්‍ය ලක්ෂණයට අනිත්‍යානුපස්සන ඥානයට වෙන විදිහට කියනවා නම් මෙතෙක්වල උබ්බ විපස්සකයක් විදිහට විපස්සනාට පුහුණු කරපු හිත දැන් විපස්සක යෝගාවචරයේ විදිහට අපර විපස්සනාවට වැටෙනවා. ඒ වැටෙන මැටෙන සෑම ක්ෂණයකම ඉදිරි මාර්ගයේ සඳහා තීන්දුවක් ගන්නවා. තීරණ පරිඥාට වැටෙනවා. අරමුණකට හිත යෙදුවන ප්‍රිය වේවා අප්‍රිය වේවා ගොරෝසු අරමුණක් වේවා සියුම් අරමුණක් වේවා ළඟ තියෙන එකක් වේවා දුර තියෙන එකක් වේවා ආධ්‍යාත්මික එකක් වේවා බාහිර එකක් වේවා ඉහියත්තාව අනිත්‍ය භාවයයි බලන්නේ නැත්නම් පේනවා බැලුවොත් මේ විදිහට තීන්දු කරන්ට කරන්ට කරන්ට යෝගාවචරයට මතුවෙන මතුවෙන අරමුණක සංගවියත්තා වූ මේ අනිත්‍ය භාවය වැටෙනවා. අනිත්‍ය භාවයේ සත්‍යනම් හියත්තා වූ පෙළෙන ස්වરૂපේ වැටෙනවා. මේ දේ වෙන්ට වෙන්ට අරමුණක් විශේෂයත්තා වූ මට මේක වේවා. මම හොඳින් හෝ නරකින් මේක ලබා ගනිමි කියන විදිහේ දැඩි උපාදාන දුන්නේ. ඒ වගේම දැඩි මත තිබුණා නම් ඒ කාන්තේ මම උතුම් ඒකාන්තයේ මම එක්ක නීචයි. මේ නීච බව මෙහෙම විය යුතුයි මෙහෙම විය යුතුයි කියලා Taman හඳුනා ගන්න ක්‍රම. නැත්නම් අසෝලාමගේ සතුරාය අසෝලාමගේ මිතුරාය අසෝලාමට පක්ෂපාතී අතමාන්ට විරුද්ධය ආදී කොට තිබුණා වූ සෑම දෙයක් මේ මේ අනිත්‍ය සංඥාවෙන් පුපුරන්න ගන්නවා දෙදරන්න ගන්නවා. එතකොට යෝගාවචරයට මේ සෑම දෙයකම පවතිනා වූ භූත මහා භූත ධර්ම ස්වરૂප රූප ධර්ම වල කොල්ම. ඒ අනුව හිත වෙනස් වෙන හැටි ආදී විදිහට මේ අනිත්‍ය සංඥාව නැත්නම් අනිත්‍යානුපස්සනා ඥාණයට ආහාර ලැබෙනවා. අනිත්‍යානුපස්සනා ඥාණය පවත්වන තාකල් යෝගාවචරය දුක්ඛ සංඥාව කියන මේ පිළීම දකිනවා. මේ පිළීම තුළින් තණ්හාව ඒ වාගේ මේ කියපු දික්ටි දුර වෙලා යනකොට යෝගාවචරයේ තියෙන මාන්නේ අවමානිය හෝ වේවා අතිමානිය හෝ වේවා මැනීම තමයි මුල් කරගෙන තමන් ඉන්න තැන කුණ්‍ය ගහලා ඒ කුණ්‍යේ ඉඳලා අතෙන්ට මෙච්චර දුරයි අතෙන්ට මෙච්චර දුරයි ආදී විදිහට සංසාරේ පුරා තිබුණු මේ මැනීම් දුර වෙනවා. ඒතර තණ්හා මාන දික්ක කියන මේ ප්‍රධාන ප්‍රපංච ධර්මය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන්ව මුලා කරන ස්වරූපේ දකින්නකොට අනාත්ම සංඥාව පහළ වෙනවා. මේ නිසා ඉදිරි ධර්ම දේශනාවලදී නම් තමන්ගේ භාවනා අධ්‍යක්ීම් මුසු කරගෙන මේ අනිත්‍යානුපස්සන ඥානෙ දුක්ඛානුපස්සන ඥානෙ අනාත්මානුපස්සන ඥාන පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තාක්කල් යෝගාවචරය මේ කරගෙන ගිය වැඩ පිළිවෙලම මේ ලැබෙන පවිස්තර උපදෙස් ප්‍රයෝජන ගනිමින් යම් කිසි කෙනෙක් මේ ලෝකෙ මෙතුආකල් මේ ධර්ම මාර්ගයේ ගමන් කරා නම් ප්‍රත්‍යක්ෂයක් ලැබුවා නම් ඒ ප්‍රත්‍යක්ෂේ ලබන්නේ ඥානයේ හේතුනේ කාන්තිම සමාධියමයි. ඒ සමාධිය පැවැත්වීමයි අපේ යෝගාචර ජීවිතයේ උතුම් වැඩපිළිවෙල. ඒ සමාධියට ඒකාන්තයෙන් හේතු වෙන්නේ සතිමත් භාවයයි. ඒ නිසා අපි සතිපට්ඨාන භාවනා කරන යෝගාවචරයේ වශයෙන් තද බල නින්දේ පසුන වෙන සෑම වෙලාවකම ශක්ති ප්‍රමාණයෙන් සතිමත් වෙනවා. ඒතර පරියන්කදී හොඳට සමාධිය පිහිටයි. සමාධිය හොඳට තියෙනවා නම් අනිත්‍ය වෙන්නේ. මේ සතිය පවත්වන්නට ප්‍රයත්නයක් නැතුව බෑ. උත්සාහ නොකර බෑ. මේ සඳහා සම්‍යක් ප්‍රයත්න අවශ්‍යයි, වීර්ය අවශ්‍යයි. ඒව නැතිනම් සද්ධාව වැටිලා ගිය වෙලාවක එපා වෙනවා. දැනත් එපා වෙනවා, ගුරුවරයෙක් එපා වෙනවා, ක්‍රමෙත් එපා වෙනවා, Tamanට තමනුත් එපා වෙනවා. එහෙම ඇති නොවි මේ මනුස්ස ජීවිතයේ පමණක්ම ලබාගත හැක්කා වූ මේ ශ්‍රද්ධාව ඔසවාගෙනම යන්ත වීර්ය පවතින. මේ පවතින වීර්ය හරියට තාක්ෂණිකව යොදවන්න. අරමුණට ඍජුවම එල්ල කරන්න. වීර්ය මාර්ගයෙන් නැවත නැවත යොදවනවා. මෙන්න මේ ධර්ම පද්ධතිය යෝගාචර නැවත නැවත සිහිපත් කරත්වා. සිහිපත් කරමින් කරමින් මතුවෙන මතුවෙන සෑම අරමුණක්ම විපස්සනානුකූලව පිළිසිඳිත්වා. පරිග්‍රහ කරත්වා. එසේ කිරීමෙන් අරමුණක් අරමුණක් පාස නැත්නම් අනිත්‍ය භාවය ඒ අරමුණේ පොදු අනිත්‍ය ලක්ෂණය අරමුණේ විශේෂ අනිත්‍ය ලක්ෂණය වශයෙන් වටහා ගැනීමෙන්ම අනිත්‍යානුපස්සනා ඥාන පහළ කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියන පැහැදිලි මෛත්‍රියෙන් කරුණාවේ යුත් ප්‍රාර්ථනාවේ යුක්ත වේ අද ධර්ම දේශනාවලකින් සමාර කරනවා. Thank you. සම්මාන ශාස්ත්‍රාන්ත වූ අධිදේශකයන් වහන්සේ නිතරගල නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ